අරහතෝ සම්මෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස උත්තං ච දාරං ච පිතරං ච මාතරං ධනං ධනං යානි වන්දවානි ඊත්වාන කාම කාමනි යථා පට්ටිකානං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ඉදිරිපත් කරගන්නේ පුරුදු පරිදි කග්ග විසාන සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන එක ගාතාවක් අපි වෙනදා ඉදිරිපත් කරගත්ත කාරණාවට වැඩි මේකට තේරුම් ගන්න සරල ගතියක් තියෙනවා. තේරුම් ගත්තට ක්‍රියාවත් කරනකොට සෑහෙන අපහසුතාවලට මතුවෙන්න පුළුවන්. ඉතින් නමුත් මේ වගේ පිරිසක් දැනටමත් ඒක සම්බන්ධ යම් යම් ක්‍රියා අරගෙන තියෙන නිසා මෙවැනි පිරිසකට සමහර විටක මේ වගේ අහනට සතුටක් ඇති වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට දැනටමත් తాවකාලිකව හෝ මේ ගිහි බන්ධන වලින් වෙන්වීමට හිතාමතා නැති කෙනෙකුට නම් මේක තද බීචිකාවක් ඇති කරන්න ඉඩ තියෙනවා. නෑ වුණා නම් හොඳයි කියලා හිතෙන් ඉඩ තියෙන જાති කතාවක්. ඉතින් මේකේ සඳහන් කරලා තියෙන්නේ වස්තුකාමය සම්බන්ධ ආදීනව ටිකක්. අපි ජීවිතේ පුරා සංසාරේ පුරා සාමූහිකව සහ පෞද්ගලිකව මෙතෙක් කල් රැස් කරගත්ත වස්තුකාමී ඊට පස්සේ ඒ වස්තුකාමය ඊටාම ඕලාරිකයි ඊටාම ගොරෝසුයි ආර්යයන් වහන්සේලා පිළිකුල් කරන සාගතයි නමුත් පෘථග්ජනයන් විශාල ලාභයක් විශාල ජයග්‍රහණයක් විශාල ශිල්පයක් විශාල නිර්මාණ ශිල්පයක් විදිහට හිතාගෙන ඉතින් ඒක ඒ දෙපැත්තේ වෙන් වෙලා තියෙන්නේ ආර්යයන් වහන්සේලායි වට අප්‍රසන්න කරන අතර පෘථග්ජනයන් මෙච්චර බැඳිලා ඉන්නේ ඒ වස්තුකාමයට පස්සේ තියෙන ක්ලේශකාම පිළිබඳ නොදැනුවත්කම නිසා. ඉතින් යම් කිසි කෙනෙක් බණහාලා හෝ සංසාර දුක දැකලා කල්පනා කරලා හෝ නැත්නම් භාවනා කළ අධදකලා මේ ක්ලේශකාම පිළිබඳව හැඟීමක් පිරිසමාත්‍ර හැඟීමක් ඇති වුණොත් එයාට වස්තුකාම පිළිබඳව අලුත් විදිහට කල්පනා කරන්න වෙනවා. එහෙම නැත්නම් පිස්සුවල. ඒක පැහැදිලිව කියන්න පුළුවන්. ඒ ක්ලේශකාම පිළිබඳව අවබෝධයක් ඇති වුණාට පස්සේ වස්තුකාම පිළිබඳ අලුතෙන් කල්පනා කරන බැරි අයට තමයි පිස්සෝ කියලා කියන්නේ. මානසික අසහන කියලා කියන්නේ. වැඩි <clears throat> ලෝක දෙකක් මත හිර වෙනවා. ඒක නිසා කාට හරි මේ වස්තුකාම සංකල්පය සහ ක්ලේශකාම සංකල්ප දෙක තේරුම් ගන්න පුළුවන් නම් එයාට ඉතින් සාමාන්‍ය ආධ්‍යාත්මික මිනිසෙක් ආගමනුකූල මිනිසෙක් කියලා කියනවා. ඉතින් අපි මේ වස්තුකාම පිළිබඳ මේ කතන්දරයේ මේ චිත්‍රයේ මේ නිදර්ශනය හරහා අපි දැනට ලබලා තියෙන ක්ලේශකාම පිළිබඳව අවබෝධයට තව ටිකක් තල්ලුවක් තව ටිකක් දිවියක් තව ටිකක් පෙත සකස් කරගන්නයි මේ ගාතාව මම හිතන උදව් කරන්නේ. ඉතින් මේක සඳහන් වෙන්නේ අනිකුත් කග්ගවිසාන සූත්‍රයේ සඳහන් වෙන ගාථා වගේ පසේ බුදු භාවයට පත්වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද උදාන ගාථා විදියටයි. නැත්නම් ප්‍රීති වාක්‍ය විදියට. ඉතින් මේකෙත් කතාව සඳහන් වෙන්නේ ඒ දුවදරුවන් සහිත බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ඒ බරණැස් නුවර රාජ්‍ය කරන කාලේ ඒ රජුරණ කල්පනාලා තියෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පරිපාලන කටයුතු නිසා විජින වදෙත් එක්කෝම හොයන්නේ මහන්සි වෙන්නේ මේ බට්ටික සපයා ගන්න නෙවෙයි බඩගු බඩ විතර රකින්නේ ඉතින් මේ බඩ විතර රකින්න මෙච්චර දුක් ගන්න ඕනද කියලා ඊට පස්සේ රජුරෝ ඒ තමන්ට තුන වස්තු කාම දැකලා ඔක්කොගේම ආඩ්‍යයි නමුත් ඉවෙන් තමන්ට උදේ හවස මේ තමන්ගේ ඔලු පිටි තරම් බද්ගුලියක් හොදා හොයාගන්න මෙච්චරම නටන්න ඕනද මෙච්චරම ආතතිගත වෙන්න ඕනද මෙච්චරම අසහනශීලී වෙන්න ඕනද කියලා කල්පනා වෙච්ච සංවේගයෙන්ම රජකේ අතහැරලා ගිහිල්ලා රජසප අතහැරලා පැවිදි නැත්නම් තපස් ශීලයේ අරසාල කරලා ඒකෙන් පස්සේ බුදු භාවයටපත් වෙලා ප්‍රකාශ කරපු ගාතාවක් කියලා කියන්නේ. පුත්තංච දාරම් පිතරංච මාතරං. ద్వාදරුවන් අම්ම දාප්තා. ඒ අපේ ජීවිතේ කුලයා කෙරෙහි ඇති බැඳීම කියලා කියන්නේ මේ ద్వාදරුවන්ට ඇති බැඳීම. එහෙම නැත්නම් අඹුවට ඇති බැඳීම. නැත්නම් අම්මා තාත්තා. එහෙම නැත්නම් ධනංජ දන්නානි ධඤ්ඤා නිච බන්ධනානි. ධන දහාන්‍ය වලට ඇති කැමැත්ත. ඉතින් ධනය කියලා කියන්නේ මේවත් තරම් මිනිමුතු ඒ වගේ මිනිමුත් සිවාල පවංක ආදි කියලා ඉස්සර කාලේ තිබුණ ඒ වටිනා දේ ඒවට ධනය කියලා කියනවා. ධාන්‍ය කියලා කියන්නේ සත්ත්‍ය ධාන්‍ය වලට අටුවේ තියෙන වී ටික පැතේ තියෙන කුරහන් ටික අඹු ටික ආදිවට ධන දහාන් කියලා කියනවා. ඉතින් මෙවට තියෙන බන්ධන පුදුම බන්ධන જાතියක් මේ වගේ තියෙන්නේ. ඒ බන්ධන જાති මේකේ මේ ශාසනික විවහාරේ බන්දු කියන වචනේ සඳහන් ඥාති බන්දු බන්දු මිත්‍ර මිත්‍රයන්ට ඇති බැඳීම ඥාතීන්ට ඇති බැඳීම ඊගාවට භෝගවලට තමන් උපයා ගන්න ලද කෙත්තතු ධන දහානි දහානි වලට ඇති බැඳීම සහ තමන්ගේ ශිල්පයට ඇති බැඳීම. මේ විදිහ හතරකින් අපි ජීවිතයේ බරු බැඳලා ගැට ගැහුවා වගේ වාත සාගරයේ අඩියටම බැඳලා තියෙනවා. ඒ වෙනත්නම් කර්ම සාගරේ නැත්නම් වේදනා සාගරේ අඩියටම බැඳලා තියෙනවා. මේ බන්දු මිත්‍ර නැත්නම් ඥාත බන්දු මිත්‍ර බන්දු ශිප්ප බන්දු භෝග බන්දු කියන මේ හතර ඉතින් මෙව්වා කිරීම මැත්තේම දවස් දිවා රාත්‍රී ගත කරලා මේ මරණ මොහොතට ගියාට පස්සේ මේ එකකින්වත් කිසිම හවුරණයක් නැති බව දැනගන්නකොට ඒ කෙනාට ඇති වෙන පශ්චාත්තාවය මරණ බය ඉක්මෝල යනවා. ඒකයි මරණ බය දරා ගන්න බැරි අපිට. ඒ වෙනකම් මේ හතරේ බැඳිලා ඉන්න එකනට ඒ මරණ මොහොතදී මේ බැමි ගලනවා කියලා කරන්න බෑ. ඒකනේ හිත්වාන කාම කාම නිය ඕ නියථා ඕදිකානි මේ කාම වස්තුන් අපිට බැඳිලා තියෙන්නේ ඕදිය සහිතව. ඒක හරියටම දන්නවා මේකට මේ බැඳීම කියලා. තමන්ගේ අඹුවට තියෙන බැඳීම නෙවෙයි දරුවට අම්මට තියෙන. අඹුගේ බැඳීම අඹුගේ බැඳීම. ඊට පස්සේ ලොකු දුවගේ බැඳීම පොඩි දුවට හරියන්නේ නැහැ. පොඩි දුවගේ බැඳීම මැද්දුම දුවට හරියන්නේ නැහැ. ඒගොල්ලොත් බැඳීමක් ඇති කරගත්තොත් මොනම හේතුවක්වත් නැහැ ඒ වෙල්ල මිරිකනකම් අතාරින්නෙත් නැහැ. අන්නේ ඕදිය සහිතව එක එකනාට මේ බැඳෙන බැඳීම කාම ශක්තිය මේ කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තිය ඕදිහ දිහා බලනකොට ඒක සීමාව මරියාදාව වැටමායිම පෙන්වන හැටි බලනකොට පැහැදිලිව පේනවා කර්ම ශක්තියක් තියෙන කියලා. ඒ පොඩි තුවට තියෙන බැඳීම ලොකු තුවට නැති වෙන්න පුළුවන්. පොඩි පුතාට තියෙන බැඳීම ලොකු පුතාට නැති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒ ඒ ඒකන අතර ඇති මේ යථාෝදි කාණී ඒ ඒ ඕදි අනුරත්තරන් වලට කැමති දින කරා රිදී වලට කැමති නැති වෙන්න පුළුවන්. මිනිමුතු වලට කැමති එක්කන රත්තරන් රිදී වලට අකමැති වෙන්න පුළුවන්. ඒ දෙයට එයා ශිල්පය අනුව බැඳෙන බැඳිල්ල එයා හිතන්නේ මගේ මේ භව සම්පත්තියක් මගේ විශේෂ ආකර්ෂණයක් කියලා. ඒත් ආකර්ෂණයක් නම් තමයි. ඒක වෙන්නේ මේ කාමෙට මේ සංසාරෙට මායයට කෙලෙස් වලට තමන්ම ඉල්ලගෙන ඇලි වැදි ගන්න ගතියක්. ඒ නිසා ඕධිය සහිත වූ මේ බැඳීම මේ ලෝකයේ උපරිම ප්‍රයෝජන ගන්නෙ මේ වෙළඳ දැන්වීම හදන කට්ටිය විතරයි. ඒ වෙළඳ දැන්වීම හදන කට්ටිය හරියටම දන්නවා මෙන්න මෙතෙන් තට්ටු කරොත් මේ මිනිහා කරනවා. ඒ හරියට මේ මනසට ඕන කරන දේ ඉස්මතු කරලා පෙන්නනවා. ඒක නිසා අද වැඩියම වෙළඳ ප්‍රචාර සඳහා ලංකාවේ පාවිච්චි කරන්නේ බුද්ධ රූපයයි නිර්වත් කාන්තාවක රූපයයි. ඒවට බැඳෙන බව කවුරුත් දන්නවා. ඒ නිසා බුදු රූප විතර ලංකාවේ අවචාවට ලක් කරලා නැහැ වෙන ලෝකෙ කිසිම රටක. හතරවන් හන්දි ගාන බුදු පිළිම දාලා තියෙනවා. පත්‍රවල පුරෝලා තියෙනවා කිසිම සීමාවක් නැහැ. ඒ වගේම නිර්වත් කාන්තාවගේ රූපේ ඉතින් මේ මිනිස්සයා දන්නවා මේ වෙළඳ ප්‍රචාරය කරන මිනිස්සයා එහෙම නැත්නම් අපි කියන මේ ජාතිවාදී ආගම්වාදී කට්ටිය දන්නවා කොහෙන්ද මිනිස්සයාට කුචු කවන්න පුළුවන් කියලා. ඉතින් ඒක අපේ යුගයේ මේ වෙනකොට ඉතාමත් ප්‍රසිද්ධයි. කවුරු හරි කෙනෙක් කල්පනා කරුවොත් එක වෙසක් කාලයකට දැන් අපි කිට්ටු කරනවානේ කුණු කූඩු වලට යන බුදු පිළිම සංඛ්‍යාව. අසුචි ගොඩවල් වලට යන බුදු පිළිම සංඛ්‍යාව. පෑගෙන බුදු බුදු මේ මේ මේ බුදු පිළිම සහිත පත්‍ර ප්‍රදේශය. ඒ වගේම වට්ටක් අවතන හැටි, වගේ කරවලෝතන හැටි, වගේ මාළුවතන හැටි දිහා බලනකොට අනේ බුදුරජාණන් වහන්සේට මේ කරන ගෞරවයක් කියලා. නැත්නම් අච්චු ගහන එක නා දන්නවා කොච්චර කෙරුවත් මේක මිකිරෙනවා කියලා. ඒ නිසා ඒ ඕදිය දන්න මනුස්සයා අසීමිතව අපෙන් වැඩ කරනවා. අපේ ඒ ලෝභකම තියෙන තාක්කල් ඒ මනුස්සයාගේ මඩිස්සලේ පිරෙනවා. ඊට පස්සේ අපි මේ මනුස්සෙට බැන්නට ඒ අපේ කාමයේ වැඩ කරන්නේ ඕදියක් සහිතවයි, සීමාවක් සහිතවයි, මරියාදාවක් සහිතවයි. ඒ සීමාව ඇතුලේ ඒ මනුස්සයාට විශේෂ ආකර්ෂණයක් තියෙනවා. එයා ඒක පළඳිනවා ඔටුන්නක් වගේ. මම අසවල් දෙයට කැමති මම අසවල් දෙයට කැමති මේක රුචිකත්වයේ මේක මගේ මේක මගේ පෞරුෂත්වයේ කියලා මේ බඳින දෙයට මේ රජ්ජුරෝ කියලා කියන්නේ කාමානීය ඕධිකානි ඕධිය සහිත මේ කාමය මගේ සුවිශේෂ මනාපේ මගේ ෆේවරිට් එක ඒ සඳහා ඕනේ ගානක් ගවන්න ලෑස්ති ඒ බොන මිනිස්සුන්ට තියෙනවා ඒ ඒ ඇල්කොහොල් ಜಾති ඉතින් ඒක මේකට වැඩිය මේක හරි ගණන්. 10 ගුණයක් විතර ගණන් ගන්න නෑ. යාට ඕනේ මේ මගේ සුවිශේෂතේ. ඒ වගේම කාන්තාවන්ට ඒ වර්ණ, ඒ අඳුම්, ඒ ආයිතං කවුරු ගිහලා තෝරලා හරියන්නේ. තමන්ම ගිහලා තෝරනලා බහුවෙන්ද ගිහලා දෙන්නත් ඕන. ගිහලා දිලා ඒක මාරු කරන්නත් ඕනේ. ඒක තමයි ඒකේ තියෙන ඕධිය. සීමාව. ඉතින් ඒක දිහා බලනකොට පේනවා මේ ලෝකයේ මේ මේ ආහාර දාමේ සතෙකුට හැම ගොදුරම ගන්න බෑ. ඒ සතාට ගොදුර පරිණාමේ කර්මයෙන්ම බැඳිලා තියෙනවා. ඒ සතා ඒ ගොදුරටමයි යන්නේ. ආයෙක වෙන දෙයකට යට කරන්න බෑ. ඒ මුකෝපාංග සකස් වෙලා තියෙන්නේ ගොදුරු සකස් වෙලා තියෙන්නේ කර්මානුරූපව. ඒ වගේ අපේ රුචි අරුචිකන් දෙක ගත්තොත් ඒක Taman හදාගත්ත එකක්ද? අනුන් දෙන එකක්ද? එහෙම නැත්නම් හේතුඵල ධර්ම වලින් වැඩ කරද්ද එකක්ද කියලා බලන්න කිසිම කෙනෙකුට වෙලාවක් නෑ. කිසිම හැම කෙනාටම වෙලාව තියෙන්නේ මේ අවශ්‍යතාවයේ සපුරගන්න දිවා රාත්‍රී නොකරා ගහපු අමුඩේ ලියන්නේ නැතුව මහන්සි වෙන එක විතරයි. ලැබුණාට පස්සේ ඒකෙන් කිසිම හර පද්ධතියක් නැහැ. ලැබුණාට පස්සේ මෙතන දඩ දඟලපු දේ ලැබිච්ච බව දන්නවා. නමුත් ලැබිච්ච දේෙන් ලැබෙන සතුටක් නැහැ. අതൃප්ති කරගතියක්, අතිත්ති ගතියක් කාමේ තියෙනවා. නමුත් ඒක ලබා ගැනීම සඳහා සටන් කරනකොට ඕන ජඩකමක් කරනවා. ඕන ඊර්ෂාවක් කරනවා. ඕන ක්‍රෝධකමක් කරනවා. ඕන ෂටවරක් කරනවා. ඒ නිසා මේ කාම වස්තු වල නැත්නම් මේ වස්තු කාමයේ තියෙන මේ එක්කනාට එකට එකට මේ බැඳිලා තියෙන ගතියට අපි සාමාන්‍ය සිංහල වචන පාවිච්චි කරන්නේ එක එක්කනාගේ රුචි අරුචිකම් කියලා. නිසා ඕනම කෙනෙක් නම් කරන්න පුළුවන් එයාගේ රුචි අරුචිකම් අනුව. ඒ වගේම ඒකට තව ටිකක් මෝරුණාට පස්සේ ඒකට කියනවා පෞරුෂත්වය කියලා. අපි මේ පෞරුෂත්වය කියලා රකින්න හදන්නේ අපේ රුචි අරුචිකම් පොදිය බාධාකින්තරෝ ලැබෙන්න ඕනේ. රුචිය බාධා කරන එක සතුරා අරුචිය දෙන එක සතුරා රුචි ලබා දෙන්න සතුරා අරුචි දුරු කරන සත් මිතුරා අරුචි ලබා දෙන්න මිතුරා අරුචි දුරු කරන මිතුරා කියලා. ඉතින් මේක නිසා තමයි උදේ ඉඳලා හැන්දානකම් මේ තනියම කල්පනා කරන්නේ. අපිට පොදු කල්පනාවක් නැත්තේ මොකද? අපේ කාම වස්තුව ඒකට ඕදියෙන් ඒකට සීමාවෙන් ඒකට මරියාදාවේ සීමා වෙලා තියෙන නිසා කවදාකවත් තව කෙනෙක්ගේ ලබාගත දෙයක් මට මගේ මනදොල හතරන්නේ නැහැ. මට මගේ එකම නමුත් අපි සාමාන්‍ය කරන්නේ අනුන් කරන උපක්‍රම හැටියට ඒ විද්‍යානුකූල සමීකරණ අරගෙන ඒ ආර්ථික සමීකරණ දාගෙන දේශපාලන සමීකරණ දාන්න සටන් කරනවා. සටන් කරාට අපි බලාපොරොත්තු වෙන දේ අල්ලපු ගෙදර ඕන එක නෙවෙයි. අනික් කෙනා ඕන එක නෙවෙයි. මට මගේ එක ඕන. ආන්න ඒ නිසා අපිට පුද්ගලික ෂටගතියක් තියෙනවා. පුද්ගලික මායාගතියක් තියෙනවා. පුද්ගලික වංචනික ගතියක් තියෙනවා. මේ මගේ කොටහ. මට ඕන විදිහට ගන්න ඒ නිසා ඒ ඕදිය අනු යන ආශාව පැත්තක දාලා කාටත් අම්බට බත කාලා නිකන් හිටපන්. එළල දින පැදුරක බුදිය ගනි ඉවරනේ ප්‍රශ්නේ. ඉතින් කොච්චර මේක මානසිකට වෙනසක් ඇති කරනවද පටලවාගත්තද කියනවනම් සමාජවාදී ලංකාවට ආපු ගමන් ඔක්කොමලා හිතුවා කාල් මාක්ස් කියන්නේ මේක තමයි කියලා. කාල් මාක්ස් ඔක්කොම සහෝදරයෝ ඔක්කොම පොදු වස්තුව පාවිච්චි කරන්න ඕනේ එක හැලියපත් කන්න ඕනේ එක පැදුරු පුදියන්න. මේක කාහු අපේ අමන හාමුදුරුවෝ සම සමාජ පාටිස් ඔක්කොටම මඩිස්සලේ තියෙන හොරසලි පවා දාන්න පටන් ගත්තා. සමාජවාදී පක්ෂ හැදුවා මේ බුදුජාන් වහන්සේ පෙන්වන මේ මේ කාමයේ අතහැරීමෙන් ලබන මේ ආර්ය සමාජය සම සමාජය සමානයි කියලා. ඒක දැන් කාලා තියෙනවා. දැන් දන්නවා. ඒ සීතල යුද්ධෙත් දැන් ඉවරයි. ඒ ඒ කියන දේවල් වලින් මේක කරන්න බෑ. ඒක විප්ලවයකින් හෝ සමාජ විප්ලවයකින් ගන්න එක නෙවෙයි බුදු දානස්තේ දේශනා කරන්නේ පෞද්ගලික වෙනසකින් විතරයි කරන්න පුළුවන්. තමන්ගේ රුචි අරුචිකන් ටික පාවා දෙන්න බැරි නම් හැමදාම මස් කඩේ කොක්කේ. එහෙම නැත්නම් මාළුවා බිලිය ගිල්ල වගේ වතුරේ හිටියත් ගොඩ හිටියත් තව චිත්තක්ෂණයක උඹ ගොඩ එනවා. ඊට පස්සේ ගැහෙන්න පටන් ගත්තට පස්සේ ආය මාළුවාට යාළුවෙක් හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ රුචි අරුචිකන් ටික පාවා දෙන්න බැරිකම ඒ නිදර්ශනය තමයි මේ බ්‍රහ්මදත්ත රජුරෝ මේ තමන් උපයක් හම්බ කරගන්න මේ බත් ටිකටද මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ වටමේස සාකච්ඡා යටමේස සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඔක්කොම කියලා ඇත්තටම බැලන එකක් තමයි. ඒ නිසා එතුමා ඒක පැහැරලා දාලා බැහැර කරලා ගියාට පස්සේ ඒ කෝචරේ කග්ග විසාන කප්පෝ. ඔහේ ආලයත් අම්බන කාලා කොලයත් අම්බන කාලා පැත්තකට වුණාම ඔය කිසි කෙනෙකුට වග වෙන්න ඕනකමකුත් නැහැ. ජීවිතේ හුදකලා වෙනවා, පෞද්ගලික වෙනවා. ලැබෙන කොයි එකත් හොඳයි. ඒක ස්වභාව ලැබෙනවා. ඒකට කියනවා මේ පවත්ත ඵල භෝජී කියලා. තමන් තීන්දුව කරන මෙන්න මේ ප්‍රදේශ විතරයි මම හැදිරෙන්නේ. ඒක දිනාල විතරයි කන්නේ. ඒකේ තියෙන මුල් කොළ ටික විතරයි කන්නේ කියලා. සමහරවල් ගහක් යට වාඩි වෙනවා. ඒ ගහින් වැටෙන ඡායාවට වැටෙන ටික විතරයි කන්නේ කියලා. වැටෙන ඵලයක් විතරයි කන්නේ කියලා අදිෂ්ඨාන කරන හිටපුවාම එයාට අර මේ ආහාර දවන්න ඕනේ නෑනේ. විශාල ප්‍රශ්න නෑ. ආතතිය නෑ. දැවිලි තැවින්නේ. ඉතින් අර දෙන දේ කාලා විවේක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒක මේ රාජ්‍ය මෙහෙවනවා වගේ එකක් එහෙම නෙවෙයි. ඒක ගොඩාක් වෙනස්. හැබැයි අර රාජ්‍ය මෙහෙවන කෙනෙකුටත් ඒක අතහරින්න පුළුවන් නම් මෙතෙන් යන්න පුළුවන්. හැබැයි දුඟෝ දෙනෙක් හිතන්නේ රජුරන්ගේ බිසව හිතන්නේ අපරාධ රජසිරියක් නැති කරලා, પરම්පරාව නැති කරලා උතල්ලා ගියයි කියලා. රට්ටුත් හිතන්නේ අම්මෝ රජුරෝ ඉන්නවනම් හරිම ලාභයි කියලා. ඇත්ත ඒගොල්ලන්ට ලාභයි. නමුත් රජුරවන්න මොලේ තියෙන නිසා රජුරෝ තේරුම් අර ගන්නවා මේ බට්ටික කණ්ඩ මෙච්චරම කඳුරන්න ඕනේ. ඒක මේ තමන්ගේ ටික නෙවෙයිනේ අපි දැන් මේ වස්තුකාම කිව්වහම දැන් ඉස්ලාම තියෙන්නේ කාම තණ්හාවනේ මේ මගේ ඉඳුරම් පිනවන එකනේ. ඒකට ඥානකොටම මාර්යා දෙවෙනි අභියෝගය දෙනවා භව තණ්හාව. මගේ අයත් පවුලේ අයත් අපේ අයත් හෙටත් හැම යන යන තැනත් හැම තැනම මේ සැප මට ඕන. මට විතරක් තියෙන එක නම් ඒක ප්‍රශ්නයක් නෑ මට දැයි කරගත්ත හැකි. නමුත් එතකොට මගේ පවුලේ අයට, මගේ ගමේ අයට, මගේ ආගමේ අයට, මගේ නගරේ අයට දැන් දැන් තිබුණට බෑ හෙට. ඊට පස්සේ මම යන යන තැන. ඉතින් මේකට කියනවා තමන්ගේ ඉඳුරම් පිනවීම කාම තණ්හාව ඉතිරි පැතිරි වැඩෙනවා අපේ කියන වචනේ. ඒ අපේ කියන තැනට ගිය ගමන් කරත්තෙට බෙල්ල දීපු මීහරකෙක් වාගේ එළහරකෙක් වාගේ මේ බර අදිනවා අසීමිතව මාගේ මේ සටන උදෙක් රට ජාති ආගම පිණිසයි කියලා තමන්ගේ සරණ පාවා දීලා මහා ලොකු කෑ ගහනවා ඉතින් අනික කටේ හායි හායි ගාලා පොඩි ගහලා නැචා ස්ටේජ් එකක් උඩ තියලා අන්දනවා අර යකා කාඩ්බෝඩ් එකක් උනක් දාගෙන තමන්ට උයාගත්ත බත කණ්ඩ නැහැ තමන්ගේ ආධ්‍යාත්මයක් බලා ගන්න වෙලාවක් නැහැ මේ මිනිස්සු සරුංගල් ලැටන වගේ උඩාරිනකොට සරසර ගගා ඉන්නවා තෙමිල වැටෙන වෙලාවේ කවුරුත් නැහැ. බුදුජානනාංශෙත් ඔය රජකීය අතහැල්ලාවිලා තමයි මේ කතා කියන්නේ. දැන් මේ නම් කියන්නේ මේ බ්‍රහ්මදත්ත රජු කෙනෙක් රජය අතහැරලා ගිහිල්ලා කැපවිඳලා එතුමා කරන ප්‍රීති වාක්‍ය. ඉතින් ඒක නිසා හුඟ දෙනෙක් හිතනවා මේ අපි දැන් ඉන්න තත්වයේදී ඒක අතහරින්න අමාරුයි. අපි මේ දුප්පත් වුණා නම් අතහරින්න පුළුවන් වෙයි. නැත්නම් අතර පැයට සල්ලි තිබුණා නම් අතහරින්න පුළුවන් වෙයි කියලා. කවදාකවත් මේ ඉන தත්ත්වය අතහරින්න පුළුවන් කියලා සංසාර කිසිම තැනක් නෑ. ඒකට සරුවචාන්සේ සඳහන් කරන්නේ තත්ත්ව තත්‍රාබිනන්තේ. ඔබ කොතන තියෙන්නේ ඒක අල්ලගන්න. මොන දේද දෙන්නේ ඒක අල්ලගනවා. අපායට ගියාම මැරෙන්න බයයි කියනෝනේ අපාය. අපාය මැරිච්චා හොඳ තැනකට යන්නේ ඒත් බයයි. ඒත් අර කටුකොහල ඇවිද ඇවිද අනේ කොහොම හරි මාව බේරගන්න මට අපායේ දීර්ඝායස ලැබෙන්න බෝධි පූජා තියන්නේ කියලා. ආශිර්වාද කරන්නයි කියන මට වැඩි කාලයක් අපායයි මේ මනුස්ස ලෝකේ හිටියත් ඔච්චරම තමයි. මේ බෝධි පූජා තියදී ආශිර්වාද කර කර මේ අසුචිය වලලන්න තියෙන ආසාවනේ. අපායට ගියත් වෙන වෙන කැමති. ඒක නිසා යම් තැනකට අපි බැඳුනේ යම් ඕතියක යම් සීමාවක යම් මරියාදාවකද ඒකට බැඳිලා ඒක පෝෂණය කිරීම ಜಾතිවාදී කියලා හිතාගෙන ආගම කියලා හිතාගෙන වර්ගය කියලා හිතාගෙන අපි නොදන්න මොකද්ද එක ලකින්න ඉතින් ඒ බන්ධනය කාට හරි මෙව බණක් කාලා හෝ උකුණු ඔලුවක් තරම්වත් ඔලුවක් තියනනම් දුනු පිටිස් කන જાති තේරුනොත් ඒ මිනිස්සයා නිකමට හරි මේකෙන් ගලවන්න ගිය දවසේ අන්න තේරෙනවා මේකේ තියෙන භයානකකම මේකෙන් ගැලවෙන්න අල්ලනට වඩා බොහෝම අමාරුයි කොස් කපනවා වගේ කොහොල්ල ගෑවුනට පස්සේ මජන් ගෑවුනට පස්සේ අයින් කරන්න බෑ. අයින් කරන්න ගිය මනුස්සයා වස්තුකාම දිහා බලන හැටි උපයන්න යන මනුස්සයා වස්තුකාම දිහා බලන හැටිත් අතර වෙනස තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ආර්ථික විද්‍යාව කියන්නේ පුළුවන් තරම මේක අත්හරින්න බලන්න එපා. දානයක් දෙන කතාවක් කවදා හරි කවුරු හරි දැකලා තියෙනවද ආර්ථික විද්‍යාව පොතේ? හිතන්න පුළුවන් ඒ ආර්ථික විද්‍යාඥයෙකුට මේ තමන් හම්බ කරලා කාට හරි දීලා ඒකෙන් ලැබෙන ආධ්‍යාත්මික සුඛයක් කිසිම සමීකරණයක් ලියන්න පුළුවන් ඒ නිසා ආර්ථික විද්‍යාව කියන්නේ මේ වස්තුකාමයේ වැඩි කිරීම සඳහා ඒ කියන්නේ ලබන සංසාරට දුක වැඩි කිරීම සඳහා ලියන්න තියෙන රත්න සමීකරණ ටික තමයි මේක අතහැරීම සඳහා කරන දේවල් ආර්ථික විශේෂඥයෝ දකින්නේ කාලකන්නිකමක් විදියට මේ උපයස හපය ගන්න පුළුවන් වෙලාවේ මේ දානෙදිදී අනුන්ගේ සප කල්පනා කර කර ඉන්නවා ඒක නිකන් මොලේ නරක වෙච්ච වැඩක් ඒ නිසා හම්බ කරන කතාවක් ඒ නිසා මේ වස්තුකාමය අතහරින්න ගිය මිනිසයා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ගියොත් පිස්සු තමයි හැදෙන්නේ. වස්තුකාමී පස්සේ යන මිනිසයා වස්තුකාමී අතහැරීමේ ක්‍රමවේදය හොයන්ට යන වෙලාවේදී ඒ මනසට වැටහෙන මේ ආර්ථික විද්‍යාව ඒකාන්තයෙන් මොලේ දෙපැත්තට ඉරලා දානවා. ඒ මනසට යහ සෞඛ්‍ය සම්පන්නකමක් මනසේ තියාගන්න බෑ. ඒක නිසා සරුවචන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ ගාථා පෙළේ අන්තිමට අත්තට්ඨ වඤ්ඤා අසුචි මනුස්සා. අර්ථ ශාස්ත්‍රයේ සලකන ආර්ථික විද්‍යාවේ සලකන මිනිසයා අසුචි කියලා කියනවා. ආර්ථිකය ගැන හොයන මිනිසා රුපියල් ගැන කල්පනා කරන මිනිසයාගේ කල්පනාව අසුචි. අත්තට්ඨ වඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. හැබැයි මේක එක කෙලවරට යන්න නරකයි මේ ආර්ථිකයක් නැතුව මිනිස්සු ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්න බෑ. ජීවත් වෙන්න ඕන. නමුත් මේ බඩට ඕන බත් ටිකටද මෙච්චර නටන්නේ කියන එක හොඳම ආදර්ශය. Tamanට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා සඳහාද අපේ මේ හටන එහෙම නැත්නම් මේ සුඛභෝගීත්වය, පාරිභෝගිකත්වය, පරිසර දූෂණය මේ පෘථිවිතලේ රත් කිරීම සඳහා අපි කරන අමන වැඩේටද මෙච්චර අපි ආතතිය ගන්න කියන එකයි කතාව. ඉතින් සර්වචනාංශේ වැඩ ඉන්න කාලේ මේ පැවිදි වෙච්ච සංඝයා ඒ කියන්නේ ඒකට ඔය ගණ්‍යා කෙරෙන් වෙන් වෙලා කුලයා කෙරෙන් වෙන් වෙලානේ. ඒ තාම කාම වස්තු හෝ වස්තු කාමයේ අඳුනගන්නේ නැහැ. ඉතින් මේ සංඝයාංශලා දවසක් මේ පින්නපාත යන ගමන් ඊරගෙදර ඉස්සරහා පින්නපාත යනට මුරකාවලේ ඉන්න කාවල් කාර්යා දාන ටිකක් බෙල්ලා. ඉතින් පස්සේ යාළු වෙනවා. යාළු වෙලා ඒ මේ හාමුදුරුවෝ ඒ මනුස්සයත් එක්ක කුළුපග වෙනවා. කුලපග වුණාට පස්සේ කියනවා මේක ඇතුලේ ඉන්නකොම අපරාධකාරයෝ ඒකට දඬුවම් දීලා පිටට යන්න දෙන්නේ නැතුව රැකගෙන ඉන්න එකයි මම කරන්නේ <clears throat> වට තාප්පක ඉඳලා කටුකම්බි ගහගෙන දියාගල් පාගෙන ඉන්නේ කියලා. කාටවත් මේක ඇතුලට යන්න දෙන්නෙත් නැහැ. මේකෙන් පිට වෙන්න දෙන්නෙත් නැහැ. ඉතින් මේ මේ හාමුදුරුවෝ ඊට පස්සේ කියන දා ඕගොල්ලෝ යනවනේ. ඔය අපිට ඕන කට්ටියට අපි යන්න දෙනවා. වෙන කාටවත් යන්න දෙන්නේ නැහැ. මොකද දැන් උනත් හිර ගෙදරට ගියොත් ඒ මිනිස්සු එක්ක බීඩිය රයි යනවා, එක්ක ගංජා රයි යනවා, එක්ක සිගරට් රයි යනවා. ඔකට නෑන්නේ. ඒක නිසා යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ආමුදුල් කියනවා අපි ආවොත් යන්න දෙනවා. ඉතින් කාවල්කාරය කල්පනා කරලා වෙලාව බලලා කියන ඔබ වහන්සේලා මේ වෙනම සත්තු జాතියක් නේ. ඔය මේ මේ ඉරේ ඉන්න මිනිසුන්ට ගංජා සුරුට්ටු බීඩි ගෙනියන්න යනවා නෙවෙයිනේ කියලා යන්න දෙනවා. අනේ ගිහිල්ලා බලනකොට පට්ට අවුවේ දංගල් වල බැඳලා හොය දපලා ඉන්නවා. දඬු කඩේ ගහලා දපාගත අතේ ඉන්නවා. අත් දෙක පිටි කරා බැඳලා විලංගු ගහලා කකුල් වල ඩංගල් දාලා මිනිස්සු ඉන්නවා. ඉතින් රාම්තුරණ කල්පනා කරනවා අනේ මෙව එළියේ පේන්නේ නැහැ නේ මිනිස්සුන්ට. වැරදි කරනකොට දෙන දඬුවම් කිසි හවුහරණක් නැහැ අහසයට පොළොව පිට උහේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තපලා ඉන්නවා කියලා. ගිහිල්ලා මේ කට්ටිය කල්ප කතා කරන සංඝයා වහන්සේලා. මේ මිනිස්සු මේ එළියේ ඉන්න විවේ විනාශ දහසක් අර ඇතුලේ තියෙන වද බන්ධන දිහා බලනකොට මේට වැඩිය නම් ධර්ම දෙයක් තවත් ලෝකේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාන් කියන අවසරයි ස්වාමීන් අපි දැක්ක දැක්ක මිනිස්සු කිත්තම් කලවලින් බැලලා තියෙනවා. දඬු කඳේ ගහලා තියෙනවා. යකඩ දැන් වලින් බැඳලා තියෙනවා. ඒ මිනිසුන්ට හිතකවත් නැහැ මේ කඩාන යන. කඩන්න බෑ. ඉතින් ඔබ වහන්සේගේ සර්වඥතාඥාණයට වැටෙනවද කියලා මේට වැඩිය දල බන්ධනයක්. මේට වැඩිය දැඩි බැඳීමක් තියෙනවා කියලා බුදුජානනාංශගේ විමසනවා. ඒ තමයි ඉතින් ඒ කමඨහන ඉල්ලන වෙලාව. ඒ සංඝයාට මේ කාරණාව තේරෙන වෙලාව මේ කාම වස්තු සහ වස්තු කාම අතර වෙනස තේරෙන වෙලාවට බුදුජානක කියනවා නතං දල්ලං බන්ධනමාව දීරා. මේ ධීර පුරුෂයෙකුට කාම වස්තු අඳුනගත්ත කෙනෙකුට ඔය බන්ධන එච්චර බරපතල දේවල් නෙවෙයි. යදා යසං දාරුජම් බබ්බජංච. මේ යකටෙන් බැඳින එක, දණු කඳේ ගහන එක, කිත්තං කවලින් බඳින එක ධීර පුරුෂයෙකුට බරපතල බඳින නෙවෙයි. තණ්හා සාරත රත්තාමණි කුණ්ඩලීසු යම් කෙනෙකුගේ හිත මිනි කොණ්ඩෝල් පිළිබඳව ධනය පිළිබඳව පුත්තේසු ධාරේසු චය අපේක්ඛා. දුවදරුවන් පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා නම් ඒක තමයි බරපතලම බඳින. මොකද ඒක පේන්නේ අරක පේනවා අරක යකඩ කපන්න පුළුවන් අයිතිකාරයට. බන්තරේ දාපු එකනට යකඩ ගලවන්න පුළුවන්. බන්දරේ දාපු එකනට ලියෙන් ගලවන්න පුළුවන්. කිට්ටම් කපේ කපන්න පුළුවන්. නමුත් මේක දාපු එකට කපන්නත් බෑ, අවුච්ච එකට කපන්නත් බෑ, බුදුහාමුදුරණ කපන්නත් බෑ. මොකද මේකේ තියෙන්නේ මේ සාරත් රත්තාම අනිකොණ්ඩලීසු තමන් උපයා ගන්න ලදේ මිනිකොණ්ඩවල ටික රත්තරන් ටික ෂේප්පුවක දාලා ඒක තුන්තරයක් අතුර කරකෝලා යතුරු ගෙනල්ලා ඒක තව එකකට දාලා ඒක යතුරු අරගෙන ඉනේ ගහගෙන ඉතින් ඉන අතකගා තමයි ජීවත් වෙන්නේ. අයි මොකා ආවත් මේක උස්සනවා ඊට පස්සේ ඒක හම්බ කරන්න ඒක රකින්න ගියාට පස්සේ ඒ මනසට කෑවත් නිින්ද යන්නේ නිින්ද ගියත් නිින්ද යන්නේ මොකද මේ හම්බ කරගත්ත දේ දුකින් සපයාගත්ත දේ හොරකම් කරයි කියලා. ඊගාට පුත්තේසු ධාරේසු තේ අපේක්ෂා මේ දරුවන් පිළිබඳව අම්මලා තාත්තලා ගන්න දුක් ප්‍රදේශය හිතාගන්න. අපි පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා ගත්තට වැඩිය අපේ දුවා දරුවන්ට අපි මහන්සි වෙනවා කියන එක අද හම්බ කරන පරිසරයේ හම්බ කරන වයසේ ඉන්න කට්ටියට දෙතුන් ගුණයක් කැපිලා පෙනෙනවා. ඒක පිළිබඳ කළව සමාජ ගවේෂණයක සමාජ විද්‍යාත්මක ගවේෂණයක පෙන්ලා දීලා තියෙනවා. අද මේ වර්තමාන ලංකාවේ හම්බ කරන වයසේ ඉන්න ඊලන්දාරියෙකුට තරුණියකගේ තියෙන මානසික අසහනය සිංහල ඉතිහාසයේ කවදාකවත් තිබුත් නැති මට්ටමක. ඒ මොකද තමන්ගේ අම්මා ලෙඩ වුණොත් විමර්ශය පැය කීයක් ඕවර් ටයිම් කරන්න විතරයි. තාත්තා ලෙඩ වුණොත් පැය කීයක් ඕටන් කරන්න වෙයිද දන්නේ ගෑණිගේ අම්මා තාත්තා නැන්දම මාම ලෙඩ වුණොත් පැය කීයක් ඕටන් කරන්න වෙයිද පුතා මේ ඉස්කෝලේ මාරු කරලා අගනුවරට දාන්න ගියොත් කී දිනෙක පස්සේ යන්න වෙයිද කීයක් ඕටන් කරන්න වෙයිද දැන් ඒ පුතාට ඕන කරන අරක මේක අරන් දීපන් කියනකොට ඒව අරන් දෙන්න බැරි නම් විල්ලෙජ්ජයි දැන් කොළඹ ඉස්කෝලේකට ගිහලා අනිත් ඔක්කොමලා ඉව ගන්නවා අපේ තාත්තට කරන්න බැරි නම් අපේ තාත්තා කල්බදු ප්‍රමේතය කරන දෙයට ඊට පස්සේ ඒ දරුවා ඒක විනාශ කරන්න නැද්ද කිනකොට අස්පනා අපිට ගෙනල්ලා අරක කපල කොටලා විනාශ කරන දකින්නකොට බඩේ වතුර ගා ගන්න ඕනේ. මොකද ඒ දරුවට කිසිම හැඟීමක් නැහැ වගේ. ඊටදී භයානකම දේ තමයි ඒ දරුවා මේ දෙමාපියන්ට වෛර කරන්නේ. අද ඒක සුද්ධ ප්‍රසිද්ධ කාරණා. හැම දරුවෙක්ම අම්මලා තාත්තට වෛර කරනවා. අම්මලා තාත්තලා අපිට කරන්නේ නැහැ. මිටඩි කරන්න කරන්න පුළුවන්. ඉතින් අර පර්ත් වලට ගියාට පස්සේ ඒ ලක්ෂණ මහත්තයා මට කියනවා ඒ දරුවෝ ඉන්ටර්නෙට් එක බලලා බලලා බලලා බලලා මට මේක ඕනයි කියලා. මේක මෙතන තියෙනවා මෙච්චරයි ගන්න මේක ගෙවපන්. ඉතින් තාත්තා කිව්වලු පර්ස් එක බෙල්ල බලවපුදේ සල්ලි නැහැ කියලා. පර්ස් එක නැති වුණාට බැංකුවේ බිත්ති අත ගන්නකොට තාත්තට සල්ලි එනවා කිව්වා. ඇයි අර දැන් පොත්තන්ට අත කරපුවාම සල්ලි එන මැෂින් එකක් තියෙනවා. පර්ස් එකේ සල්ලි නැති වුණාට බිත්ති අත ගන්නකොට තාත්තට සල්ලි එනවා තාත්තා ගිහලා අරන් දෙන්නේ. අරන් දුන්නේ නැත්නම් එදා ඉඳලා ඌ කන්නේත් නැහැ බොන්නේත් නැහැ පිටි වර්ධන ව්‍යාපාර. ඊට පස්සේ දරුවෙක්ගෙන් දෙමාපියන්ට ලැබෙන අසහනේ මෙතකයි කියලා නැහැ. ඒ නිසා වැඩිම සීදීනස ගැනීම ප්‍රදේශයක් ඒ හම්බ කරන වයසට තියනවලු රජේවත් දන්නේ නැහැ ඒක. රජයට වළක්වන්නත් බෑ. අපේ සංවර්ධන තියෙන ප්‍රධාන බාධාව තමයි ඒ හම්බ කරන වයසට තියෙන ජීවිතය පිළිබඳ පශ්චාත්තාපය සහ සීදීනස ගැනීම ආසාව. මේ කෙලවරක් නෑ විසම චක්‍රයක දුවන්නේ. ඒ නිසා කුලයා කෙරේ ඝණයා කෙරේ මේ විදිහේ කාමයේ අතින් සංතරපණය කරන්න හදන ගතිය තමන්ගේ කාමයේ සංතරපණය කරන්න ගන්නා වගේ දසදහස් ගුණයකින් වැඩි. ඉතින් අපි හිතනවානේ මගේ කාමයේ සංතරපණය කරන්න වැඩිය අපේ කාමයේ සංතරපණය කරන්න පුළුවන් මම කරනවා කියලා මේක කරට අරගෙන අර ලේනේ මොහොත ඉඳින්න හදනවා වගේ වලිගෙන් මේ කරන ප්‍රයත්නයේ දිහා බලනකොට ඒ තරුණ පිරිසක කතා කරනකොට කිසිම දවසක ඉමක් පේන කරදර පොගයක් නෙවෙයි අතට ගන්න තියෙන්නේ. කෙලෝරක් නැහැ. අර මිරිඟුවක් දැකලා පිටිපස්සේ දුවන මුවෙක් වගේ ඒක දුවන්න දුවන්න මිරිඟුව යන කවදාකවත් මිරිඟුව සහ මුව අතර වෙනස ඇති වෙනස නැති කරන්න බෑ ඌට තේරෙන්නේ මේ මම දුවන්න දුවන්න මිරිඟුවක් දුවනවා කියලා ඒ නිසා ඌට කවදාකවත් මිරිඟුවේ ස්වභාවය දැනගන්නත් බෑ මිරිඟුවේ තියෙන කැකෑරෙන වාතයක් බෑ පේන්නේ සිලිලාරේ සහිත සීතල ගියක් වගේ ඉතින් අර කැකෑරෙන කාන්තාරේ දුවල දුවල දුවල දුවල උගේ ඇඟේ තියෙන දාඩිය ටිකක් තියෙනවා ඊට පස්සේ හතු වැටලා මැරලා යනවා. ඉතින් මේ මිරිඟුවේ ස්වરૂපේ දකින්න නම් කාම වස්තුන් අතහැර දැමීම අබ්නිෂ්ක්‍මණය නැත්නම් ගිහිගේ අතහැරීම කියන එක කෙරුවට පස්සේ භාවනා කරන්න ආපු කට්ටියට තේරෙනවා ඒ ඔක්කොම අතහැරලා ඉල කුෂන් එක උඩ වාඩිලා අද්දක වහගත්තට පස්සේ අර සේරම ඔලුවට එන්න පටන් ගන්නවා. gedara ඉන්නව තරම්වත් ස්පාසුවක් නැහැ. ඒකට කියනවා ක්ලේශ කාම කියලා. වස්තු කාමයේ අයින් කරලා දැන් මම ලොකු ධර්ණක් දිනුවා කියලා තන තමයි එන්නේ. ඇවිල්ලා වාඩි වෙලා ඇස් දෙක වහගත්ත ගමන් අර ක්ලේශකම් වස්තුකම් වගේ කාන්ටාරයක් ගහපුවාම එන කිංකිණී නාදේ වගේ ගහන්න එක සැරයක් වුණාට ඒක කොච්චර වෙලා පැතිරෙනවද? ඒ ක්ලේශකාමියෝ ඒ ඕදිය සහිතව හම්බ කරපු එකාටම පපුවට අයින ගතිය. ආස කරපු එකාගේ පමණක් පපුවට අයින ගතිය. අල්ලපු කිදෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. ආන්නේ විදියට විෂීතලයක් විදලා ඈත කොහේ හිටියත් කියලා හරියටම පපුවට අිනවා වගේ ඒ තණ්හා ඇති මිනිස්සයා පිටිපස්සේ එන හැටි ඒ කර්ම ශක්තිය ඒ ක්ලේශකාම දකින්නකොට තමයි තේරෙන්නේ මේ ඔක්කොම ප්‍රමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ ඒ ශෝකේ ඇවිල්ලා තියෙන්නේ මම ප්‍රේම කරපු දෙයක් කරා පමණයි මම තණ්හා කරපු දෙයක් කරා පමණයි මම ප්‍රේම නොකරපු තණ්හා කරපු දෙයක් කුණු උනත් වෙන ගැහුවත් මකට මට ප්‍රශ්නයක් නැහැ. තණ්හා කරපු ප්‍රේම කරපු දෙයට මැස්තෙක් ඇස්සෝ ඇහුවොත් කුණගක් වැදුනොත් කුරුලාවක් ආවොත් ඉති විශාල ප්‍රශ්න. අපි මේ ලෝකෙට එනකොට එක එක්කත් අපිත් එක්ක ඇවිල්ලත් නැහැ. මේ ආවට පස්සේ කරගන්න අතිරේක අන්‍ය සම්බන්ධකම් නිසා ඒ එක්කෙනෙක්ගෙන් හම්බෙන ඒ ක්ලේශකාම දාහේ දන්නවනම් මචං රෑ හඳේ එළිය යන්නේ. මේ හම්බ කරගෙන රෑ දවල් ඕ ටයිම් දාගෙන මේ හම්බ කරලා මේක සංතෘප්ත කරන වෙනුවට කෙලවරක් කරන්න බෑ. මේ ළඟදී මට ඊමේල් එකක් කියලා තිබුණා. මේවා ගැන කතා කරපු භාවනා කරන කෙනෙක් මේ ගෙම්බෙක් වතුරක දාලා රත් කරන්නයි කියලා. රත් කරනකොට ඌ එnde ende ende රත් වෙන වතුරේ ගානට ඌගේ ශරීරයේ උෂ්ණත්වය වෙනස් කරගන්නවා. ගෙම්බ චලතාපි සතෙක්. රත් කරන රත් කරන ගිල දැන් වතුර මාරාන්තික මට්ටමට එනකොට ඌට අර අතපය කොර වෙලා අර පටන් ගන්නකොට වන වතුරෙන් පයින්න පුළුවන් ගතියක් තිබුණා. කරගන්න බැරුව මැරලා පෙන දාගෙන උඩ පැත්තට හැරෙනවා. ඉතින් දගපු කෙනෙක් ඕන කෙනෙක් කියනවා මේ වතුර රත් වෙන නිසා ගෙම්බ මාරයි කියලා. නමුත් පණින්න ඕනලා පණින්න දන්නේ නැති නිසා ගෙම්බ මැරුණා. වතුර රත් වෙනකොට දැන් මේක එන්න එන්න රත් වෙනවා ඉස්සරහට ගියාම ඕකත් නෑ පෙන දාලා උඩ පැත්තට හැරෙන්න වෙනවා කියලා දන්නේ නැතුව උඩ හැකියාව බලනවා මේ වතුර රත් වෙන ගාන මට රත් වෙන්න බැරි වෙයි. ඉතින් ඔය ශරීරයේ ලේ රස්නේ කරගන්න පුළුවන් ප්‍රමාණය විශාල කුසලතාවයක් කියලා වතුරનો රත් වෙන්න කියලා වතුරનો කම්බා ගන්නෑ. ඒක මල පනිනවා. මල පැනපු දවසේ වෙන දාලා බෑ. ඒක අන්තිමටම ලියලා තියෙනවා. ඒක මිනිස්සේ ඇමරිකන් මිලියන 1.9ක් හම්බ කරා. ඉතාම මහන්සිලා ලොකු කම්පැනියක් ගහලා. පස්සේ මිනිහා මලා. මිනිහා මැරුණට පස්සේ දැන් ගෑණි ඉතින් බුදේ යන්නේ. ගෑණි ඩ්‍රයිවර් කසාද බැලුවා. ඩ්‍රයිවර් කිව්වලු නෝනට මහත්තයා ඉන්නකම් මට මෙහෙම හම්බ ගන්න බෑ මට හිතුන්නේ නෑ කිව්වා. මහත්තයා මට බැන බැන මාව පාවිච්චි කරලා හම්බ කරා. දැන් හම්බ කරපු වස්තු ඔක්කොම ගෑණිගේ වස්තු දැන් ඌලා දෙව් කියනවා මහත්තයා මම වැඩ කරන කාලේ මේ මහත්තයා හම්බ කරන්නේ මට කියලා මට තේරුන්නේ නෑ කිව්වා. ඒ කාලෙත් නෑ ගෝ නෝනත් එක්ක අනියා සම්බන්ධකම තිබිලා තියෙනවා. මහත්තයා ඒක දන්නෙත් නෑ. ඔක්කොම වස්තු හම්බ කරලා නෝනට දීලා මැරලා ගියාම නෝනාට කතාද බඳපුවාම අර ඩ්‍රයිවර් ඒ ඩ්‍රයිවර් කෙනා මාත් දැයින මහන්සිලා දෙන මට ගියක් හරි හම්බ කරලා දීලා මැරෙන්නේ. ඕගොල්ලෝ මැරුවට පස්සෙත් එච්චරයි. කතා කරන්න එපා. Tamanට කැමති කෙනාට වස්තු දීලා මැරෙන්න හම්බ වෙන අප්පිය දායදයක් තමයි වෙන්නේ. ගන්න එක කවදාකවත් Tamanට උන් දෙයක් කරන්නේ. මේක හරි ධම්මනිසන්ති ආමඳුර කිව්වේ මම ඉන්නකම් විතරයි නිසන්වනේ තියෙන්නේ. මම මැරුණාට පස්සේ මට උන දෙ නෙවෙයි වෙන්නේ. ඒක මම අද්දේ උත්සලා පිළි අර ගන්න. ඒ වෙන්නේ මට දැන් මේකනේ මට ඕනේ. ඒ නැත්තම් මට මේක කරන්න බෑ. ඒ නිසා ඕගොල්ලෝ හරි අනාගත සැලසුම් හදාන අනේ මගේ මේ බබා, මගේ දරුවා, මගේ තාත්තා, මගේ ගෑණි, මගේ අම්මා ඕගොල්ලෝ මැරෙනකම් බලා ඉන්නේ ඊගාව කිසුම ගන්න. මැරිලා තප්පරයක් ඇති ඉසලා බුදුලේ සම්බන්ධ වහා විනිශ්චය කරනවා. විනිශ්චය කරපුවාම විනිශ්චය වෙන්නේ කවදාකවත් ඕගොල්ලෝ සැලසුම් කරපු දෙයක් නෙවෙයි. ඒකද කියන අප්‍රියදායාදී කියලා. ඉතින් බුදු සංසාරයේ එහෙම කිව්වට සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා ඒ බවක් දැනගෙන තමනුත් හම්බ කරන්න තු තමනුත් පාවිච්චි කරන්න තු දඬ පිටු දන හම්බ කරන එකගේ සෑහෙන පරිත්‍යාගයක් තියෙන්න ඕනේ කියලා. නැත්තම් මෙච්චර අහගෙන බව දැනගෙන මෙච්චර ඕ ටයිම් කරන්න පුළුවන්ද කියලා. දඬ පිටු දෙන එක නම් තියෙන කාලේ වස්තු පාවිච්චි කරලා මොන මොන හරි කරනවනේ ඒක මහා තණ්හාකාරයක්. කිසිම අපේක්ෂාවක් තුළ සියල්ලම අප්‍රියදායදයට දෙන්න බව දැනගෙන හම්බ කරන මේ මසුරා පුදුම දානපතිය කිය. මරණ වෙලාවදී ඔක්කොම දීලා යන්නේ. ඒ බව දැනගෙන තාමත් මැරෙනවනේ. රැඳවල් නෙකේ. ඒ නිසා ඒ තරම් දානපතියට ලෝක ඇත්තේ නැහැ කිය. උපහාසෙත් ලක් කළා. උපන්නනේ ලක් කළා කියනවා. මේ මිනිස්සුන්ගේ ආර්ථික සමීකරණ දිහා බලලා. හම්බ කරන එකෙකුටත් අද වීදම් කරන්න වෙලාවක් නැහැ. හම්බ කරන්න ගියාට පස්සේ මනුස්සයා ඒක එක දවසක් නැතර කරොත් මෙච්චර පාඩු. ඒ නිසා හම්බ කරපු දේ කඩේකට ගිහලා බඩුවක් කරන්න ඇවිල්ලා විවේකේ ඉඳගෙන වළඳන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ මනුස්සයා කරත් බැඳගත්ත මීහරක වගේ හැදපන් වෛරෝ බර වාගේ. ඉති උද්දී ඉඳලා හන්දනක සඳා උද්දී අමුඩ ගහගුවාම සිකුරාද හැන්දනකම උඩ ලියන්නේ. ඔන්න සෙනසුරාදා ඉඳලා පල්ලියට යනවා පන්සලට යනවා ටිකක් අහගම ධර්ම කළා ආයෙ සඳා උද්දී පාන්දර අමුඩ ගහනවා. ආයෙ ලියන්නේ නැහැ හැන්දෑ වෙන සිකුරා වෙනකම් ඒකල කියනවා හරි වැඩ හරි මහන්සි බණක් භාවනාවක් කරන්න වෙලාවක් නැහැ මේ සතිය පිහිටවන්නත් වෙලාවක් නැහැ කියලා සතිය පිහිටවන්න තැනක් නැහැ මට සතිය පිහිටවන්න වෙලාවක් නැහැ කියලා ඒකට අනිත් පැත්ත නිසා මේ කාම වස්තු නැත්නම් වස්තු කාමේ තියෙන තාක්කල් හොඳ ස්ටේන්ලස් ස්ටිල් පීයකින් Tamanට පීයෙන් යන ගන්නවා තමයි Tamanට තියෙන අර්ථ කුසලයක් ඇති කරගන්න කිසිම වෙලාවක් දුෂ්පාසුවක් නැහැ ඒ නිසා සර්වචන් සඳහන් කර තිනවා ඒතන් දල්ලම් බන්ධනමා උදීරං ඕහාරිකං සිතලන් දුප්පමංචෝ. මෙව නෙවෙයි වහනේදී බැඳුම් කියලා කියන්නේ යම් විදියකට ගෑනු දරුවන්ට දුවා දරුවන්ට ධන දානවලට බැඳුමක් තියෙනවනම් ඕහාරිකම් අතාරින්න අමාරුයි. බොහෝම සූක්ෂමයි පේන්නේ නැහැ. දුප්පමුංච ඕනකමක් කිව්වත් අතාරින්න බෑ. Tamanට ඕන වුණත් දරුවන් කෙරේ තියෙන කැමැත්ත දරුවන්ටත් බෑ Tamanටත් බෑ. බුදුජානනාංශ කිව්වත් බෑ. ඒ නිසා ඒ බන්ධනේ තමයි ඊටම අමාරු ඒවම්පි දෙත්වාන පරිබ්බජන්ති. ඉතින් සමහරු මේතියෙදි එහෙම දුවා දරුණුත් අතහැරලා එහෙම ධන දහනියත් අතහැරලා පැවිදි වෙනවා. මේ මිනිස්සුන්ට තමයි මිනිස්සු කියන්න පුළුවන් වෙන්නේ. මොකද මේ මිනිස්සු විප්ලවීයයි. මේ මිනිස්සු ළඟදී ඉහළට බහිලානේ අනපේක්ෂිකං කාම සුඛං පහය. කාමී ගැන කිසිම අපේක්ෂාවක් නැහැ. කාමී කියලා කියන්නේ දුවා දරුවෝ. කාමයේ කියලා කියන්නේ ධන දාන්නේ. කාමයේ කියලා කියන්නේ මේ තමන් තණ්හා කරන දේ. ඒදී අතහරිනවා කියලා කියන්නේ මරණේ ඉස්සරහට ගත්තා වගේ තමයි. මරණේදී කොහොමඩක්වත් ඔක අතහරින්නේ. අතහැරියට පස්සේ අර ඩ්‍රයිවර් කියපු කතාව කියන්නේ තමයි කියන්න වෙන්නේ අනේ නෝනෝ මහත්තයා ඉන්නකම් මෙච්චර මහන්සිලා හම්බ කරේ මටද බව මට දන්නේ නැතුනේ හිටියේ. ඒක කියන වෙනුවට මේ මරනකොට මෙන්න මේ කොහොමවත් තැහැරනවා. ඒ නිසා මේ කර බලපන් කිව්වොත් හිතෙනවද හිතෙයිද ඔයගොල්ලෝ එහෙම ගත්තොත් තීන්දුවක් දේශපාලන නායකයෙක් එක හොඳයි කියයි කියලා. ආර්ථික විශේෂඥයෙකුට තේරෙයි මේක මේ හොඳ තීන්දුවක් ගත්තේ කියලා. සමාජ විද්‍යාඥයෙකුට තේරෙයි කියලා. ඒ හාදියෝ තමයි මෙලව ඉන්න යමු දූතයෝ. ඒ හාදියෝ තමයි අපිට සැලසුම් හදාන්නේ. පස්ස අවුරුදු සැලසුම්, ආර්ථික සැලසුම්, යක්තල පහසුකම් මේ ඔක්කොම හදලා අපි සූරකයි. අපිට නැති වෙන්නේ මොකද්ද? උදේ කලාව නැති වෙනවා. විවේකේ නැති වෙනවා. සම්පත්තිය නැති වෙනවා. විශ්‍රාමයේ නැති වෙනවා. විශ්‍රාමයේ එන්නේ එන්න අර පිළිගොදු වුණා වගේ දුවන්න දුවන්න දුවන. ඉතින් ওই මැද බුදු කෙනෙක් පහල වෙනවා කියන එක හිතන්න. බුදු කෙනෙක් පහල වෙලා මේ තරම්ම බිරුඟක් පස්සේ දුවන මුවන්ඩ බණ කියනවා කිව්වා. කාටද නතර වෙලා මේ මේ බණක් අහන්න වෙලාවක් තියෙන්නේ. මොකද මේ පිටිපස්සේ අඹාගෙන දුවන ගතියනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ මේ වගේ සිද්ධි එළියට ඇදලා දාලා යම් තංගදී පැත්තට හිත හැදිච්ච මනුස්සයාට පෙන්නලා දෙනවා දැන් උඹලා කාම සුඛය නැත්නම් ගිහි බන්ධන එහෙම නැත්නම් කුලයා කෙරේ ගණයා කෙරේ ඉදී తాවකාලික හරි වෙන් කරගත්තානේ දැන් ගිල වාඩි වුණාට පස්සේ බලාපන් මොකද වෙන්නේ කියලා ප්‍රාතාරපු දේවල් රොද්ද බැඳගෙන ඉන්නේ ඒව නිකන් බුරුතු බුරුතු පිටින් එන්නේ ගොජ තාගෙන ඉන්නේ දැන් බලපන් අමාරු වස්තුකාමේද ක්ලේශකාමේද කියලා ක්ලේශකාම කියලා අදහස් කරන පංච නීවරණ ධර්ම දැන් ඒක සඳහා උත්සාහ කරන්න යනකොට දැන් මේ වෙනකොටමත් අයින් කරපු වස්තු කාම නැත්නම් කාම වස්තු නානාරුදු වේසමවා මග අවරන්නේ. ඊනෙන් පේනවා, අරයා පේනවා, මෙයා පේනවා, නාගතසුම් පේනවා, කරපු අකුසල කර්ම පේනවා. අතන ගැන හිතෙනවා, අරයා ගැන හිතෙනවා. මේ සෑම දෙයකින්ම වර්තමාන මොහොතේ හිත තියාගන්න බෑ. ඉතින් සමහර විටනවා මේක මෛත්‍රී බුද්ධ ශාසනය කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් හිතනවා අරණ්‍යගත වෙලා පැවිදි වුණාම කරන්න පුළුවන් වෙයි. කාන්තා වේතනක් පිළිමිකමක් ලැබුණොත් කරන්න පුළුවන් වෙයි. මේ රාමඤ්ඤනිකාය ඉන්න කට්ටිය අමරපුරනිකාය ඉන්න කට්ටිය නෝ රාමඤ්ඤනිකාය පැවිදුණා නම් කරගන්න පුළුවන් වෙයි. මේ හම්බෙච්ච නැති එකට තමයි දඟලන්නේ. හැබැයි කාටවත් බෑ. එකෙකුටවත් බෑ. කොයි එකකටත් ඒ කාමවස්තු කෙරෙහි තියෙන බන්ධනේ හැවණැල්ල ක්ලේශකාමේ එනවා. ඒ ක්ලේශකාමේ සඳහා එකයි කරන්න තියෙන්නේ කාමයක් ඇති නොකරන මධ්‍යස්ථ අරමුණකින් හිත පුරවලා තියාගන්න. උදාසීන අරමුණක් වෙන්න ඕනේ, ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක් වෙන්න ඕනේ, නොමිලේ ලැබෙන එකක් වෙන්න ඕනේ. අන්න එකේ හිත පුරවන්න පුරවන්න පුරවන්න අර මේ අන්දරේ රජුරෝ අඬ ගහනාවට පස්සේ රාජසේවක අයින් වෙලා ඉඩ දුන්නා වගේ මේ මූල කර්මස්ථානේ මම දැන් මෙතන කියන එකට රාජකීය සම්මානයක් දෙනවා නම් අනිකුත් රාජකීය රාජ්‍ය සේවකයෝ සියලු දෙනාම රජුරෝ එනකොට අයින් ආන්නේ වගේ මේකේ වටිනාකම දීම තන්නේ කර යෝනිසමංස් කාර්ය මත විතරයි තියෙන්නේ. මාර්ලාට සද්ධාවෙන් ඒකට මුකුවක් ගැහෙනවා. සීලෙන් මුකුවක් ගැහෙනවා. සතියෙන් මුකුවක් ගැහෙනවා. මොකද මේ තුන්දෙනා යොදා ගන්න යෝනිසමංස් කාර්ය ඕනේ. අපි දවසේ පැය කීයක් කාමයට පහදිනවද? පැය කීයක් කාමේ දුරු කරන්න ගත කරනවා. ආන ඒකෙන් පේනවා අපි වමසින් අල්ලනවා. නික්ලේශී ගතිය. දෝතිම්ම අල්ලනවා කාම. ඉතින් අල්ලලා දිනවා තාම බෑනේ මේ නික්ලේශී මනස මට අඳුනගන්න. තාම බෑනේ මේක ගෙටකවද්ද ගන්න. තාම බෑනේ මට මේක වැඩිපුර ආශ්‍රය කරන්න කියලා. ඉතින් තමන්ගේ දිහාම කාලසටහන දිහා බැලුවොත්, අගයන් ආඩම්බරෙන් දිහා බැලුවොත්, නැත්තම් කන්නඩියක් විතර ගිල හිටගත්තොත්, පේනවා මොකද මේ ඉන්නේ කියලා පිටිපස්සේ. ඉතින් මෙහෙම වෙයිද මෙහෙම පුළුවන් වෙයිද ජීවිතේ දිහා යථා දර්ශනයක් බලන්නට ගිහිගේ ඉන්න සතිය නොවැඩන කෙනෙකුට. මිත්‍යා දෘෂ්ටි කෙනෙකුට. තිරිසනෙකුට. යක්ෂයෙකුට ප්‍රේතයෙකුට කතාවක් නැහැ. හැබැයි උන් ජොලියේ ඉන්නවා. ඊයේ නිමේෂේ බණ අහන්නෙත් නෑ මෙහෙම තාතතියකුත් නෑ හොඳට ජොලිය ගහගෙන මනාගෙන ඇයි හොඳයි කියාගෙන තෝතෝ වරපල කියන්නේ ඉන්න ඉතින් අපිට පේන හරි సౌందර්යයක් ඒකේ. මේ අපි මේ තටමනවා වස්තුකාම අතහැරලා ක්ලේශකාම අතහැරලා දඟලලා වැටි වැටි දඟනකොට පේනවා මල ඕන්තෝ අර ගෙදර හිටියට වැඩිය මේක හරි කරදර හරි දුකයි. මේක දුක වැඩෙන මාර්ගයක් වගේ තමයි තියෙන්නේ. මේ ඇවිල්ලා බණ භාවනා කරලා එක තැනම නිකන් ගල් පිළිමයක් වගේ ඉඳගෙන ඉන්න එක කිසිම රසවත් ගතියකුත් නැහැ, සිද්ධි බහුල ගතියකුත් නැහැ, හිත උනන්දු කරන ගතියකුත් නැහැ. ඒක නිසා අර මිනිස්සු ඉදිරියට දැන් ගෙදර යනකොට ආපහු භාවනා කරලා අර මිනිස්සු උප්පණ්ඩණය කරනවා ගිහිල්ලා උඩින් ආවද නිවන් දැක්කද ඔකනේ කිවි අපි වගේ හිටපල්ල පැත්ත කරලා නෑ පැහෙන්න හදන්න නැතුව කියලා අනිවාර්යයෙන් මේ පැත්ත දිනුම් අත් දෙක උස්සන පස්සෙන් පතර තමයි යන්නේ. ඒ තරම පරදින හතරක්. ඒකයි සරුවචනසේ කල්පනා කරේ බණ කියලා වැඩක් නැහැ. මේ ලේන මොකද ඉදින් දානවා වගේ වලිගෙන්. නමුත් සරුවචනාචිට මහා බ්‍රහ්මයා ආරාධනා කළා කිව්වගේ සමහරෙක් ඉන්නවා ඇහි ඉච්චර දූවිලි නැති අය කට්ටියට පේන. ඒගොල්ල මේකෙන් දණ්ඩෙන් පහර කරන අය වගේ මෙහෙම වෙන්න වෙන්න වෙන්න වෙන්න දුක හරහම දුක ගෙවන් කිරීමේ ක්‍රමය. මේ වැටහෙන දුක දැන් ගන්නේ කාමවස්තු උපයන්න නෙවෙයි. යථා ඥානය සඳහායි. ඒ නිසා මේ පැමිණි දුක් පැනිරහයි කියාගෙන ක්ලේශකාම දුරුවන් කිරීම සඳහා කටයුතු කරනකොට නිග්ගමට හිතනද කෙනෙකුට තප්පර ගාණක් ද හුස්මරලි ගාණක් එක දිගටම අරමුණේ තියාගෙන පුළුවන් තත්යක් ආවොත් ඊට තේරෙනවා මේ ක්ලේශකාම දුරුවන් කරන එක සදාකාලික කරන්න බැරි වුණාට తాවකාලික යම් යම් ජයග්‍රහණ තියෙනවා. යම් යම් තැන්වලදී පහසුකම් ලබනවා. සර්වඥයන් සඳහන් කරන මෙන්න මේකට බොහොම බයපක්ෂව. මේකට යටහත් පහත්ව. අන්නේ අරමුණේ හිත පිහිටව ගැනීම සඳහා ලැබිච්ච මේ ඉඩපාඩුව මේ මෙලෙක්කම පුළුවන් තරම් සුඛී ඥාණයෙන් තේරුම් ගන්න කවුරුත් කොපි කරන්න යන්න එපා. මේක වැඩි කරන්න උත්සාහ කරන්න. ඒ හුදකලා බව, ඒ විවේක බව, ඒ සති චිත්තක්ෂණය, ඒ අප්‍රමාදය මේ අරමුණ ආසන්න උත්සන්න කරගෙන ඉන්න සඳහා කුමක් කටයුතුද? ඒක සඳහා දැන් බුදුහාමසගෙන් අහන්න යන්න එපා. දැන් Tamanට සුබ ලකුණු මතුවලා නැව තියෙන්නේ. පෙර නිමිති මතුවලා නැව තියෙන්නේ. අන්නේ පෙර නිමිති වැඩි කර ගැනීමට සාදර වීම සඳහා අනුග්‍රහ කරන්න. ඉතින් එදාට අනුග්‍රහයයි ආර්ථික ලාභ ලබන්න හදන කරන ප්‍රයත්නයයි දෙක අතර ඉර හඳ මේ උතුරු දකුණු වගේ වෙනසක් තියෙනවා. තමයි මේ විවේකයේ වැඩි කර ගැනීම සඳහා ගන්න ක්‍රම සාවිදි සහ හම්බ කරන්න ගන්න ක්‍රම සාවිදි ඒකාන්තයෙන්ම හම්බ කරන්න ගන්න උත්සාහය ආතතිදායකයි අසහනසී. උදකලාවට යන්නේ ඒක ඉතාම ඩිංගිත්යි ලැබෙන්නේ. නමුත් ඒ වෙලාවේ හොඳට තේරෙනවා නම් අසහනේ නැහැ. එහෙම නැත්නම් ආතතිය නැහැ. දැන් මේ බුදුහාමුදුරුවෝ නෙවෙයිනේ බුදුහාමුදුරුවෝ උපදේශන ඔබනේ කරලා තියෙන්නේ දැන් ඔබට පුළුවන්ද මේ ඇති කරගත්ත මේ ගහලා ගලකට ගහලා ගහලා ඇති කරගත්ත මේ පැලිරට කුණ්‍යක් තියලා උද්දට දෙකට නෙලලා ගල සම්පූර්ණයෙන්ම දෙබෑ වෙන විදිහට පලාගෙන යන්න ඉතින් අර ක්ලේශකාමයේ චිත්තක්ෂණයකට අයින් කරගත්ත කෙනා ක්ලේශකාමයේ තප්පර කීපයකට අයින් කරගත්ත කෙනා කුළු කෙඩියෙන් ගලකට ගහලා ගහලා ගහලා දෙබෑ කරගත්ත කතියක් තියෙනවා. හැබැයි තාම ගල පුට්ටු වෙලා තියෙනවා. පේන්නේ නැහැ කොහෙන්ද පැලෙයිද ගියේ කියලා. හැබැයි බුබ්බුත් සද්දයක් එනවා. ඉතියා ගහලා ගහලා ගහලා හොයා ගන්න ඕනේ මරේ පැලේ ගලේ මරේ පුපුරලා තියෙන කොළඹ. ඊට පස්සේ ඒකට ගැහුවට ආයෙ හරියන්නේ නැහැ. ඊට පස්සේ දෙයට කුණ්‍ය තියන්න. කුණ්‍ය තියලා ගැහුවට පස්සේ ගල දෙබෑ වෙන්න පටන් ගන්නවා. ඒ ඉස්සෙල්ලා ගල දෙබෑ කිරීම සඳහා මරේ දන්නේ නැතුව අත තැලෙනකන් කරකට එනකන් ගහනවා. ගහලා ගහලා ගහලා දැන් අර පැලිර ගියා වගේ ඒ යෝගාවචරයට තේරෙනවා මෙන්න මේ වෙලාවේ මෙන්න මේ විදිහට වාඩි වුණොත් මෙන්න වෙනදට වැඩිය මෙන්න මෙච්චරක් චිත්තක්ෂණ ගාණක් අරමුණේ හිත තියන්න පුළුවන්. සක්මන් කරනකොට මෙන්න මේ මේ පරිසරයේ මේ මේ විදිහට සක්මන් කරුවොත් බින්දට වැඩිය ඉස්පාසිය සක්මන් කරන්න පුළුවන්. මෙන්න මේ පරිසරයක ඉන්නකොට මට වැඩි ආතතියක් නැහැ. මට මගේ හුදකලාව තියෙනවා. ඒක ගන්න අමාරුයි මේ ප්‍රියංගෙන්. ප්‍රියංගු ප්‍රිය ප්‍රිය කට්ටිය හැම වෙලාවෙම ඇවිල්ලා එකට රින් ගන්නවා. බේරන්න දෙන්නෙම නෑ. ඒගොල්ලන්ට පෙන්වන්න බෑ අපි විවේක වෙන්න. විවේක වෙන්නකම් බලන් ඉන්නේ ඇවිල්ලා එකට තට්ටු කරා. එන්නේ නම් ඉතින් මුකුළු පපා, උමරි පපා ලස්සන කතා කියාගෙන තමයි. හැබැයි තට්ටු වෙන තමන්ගේ විවේකයට. ඉතින් ඒ නිසා මේ කට්ටියට නොදැනෙන්න ඒක හොඳට මතක තියාගන්න. ඒගොල්ලන්ට නොදැනෙන්න තමන් විවේකයට කැමති කියලා යත්තන්ට අඟවන්න මොකද්ද අපි ළඟ තියෙන උපක්‍රම? ඇත්තම අපි කොයි විලාත් බලන්නේ මූණේ සිප ගන්න ආලිංගනය කරන්න එන්න මොකද අපිට තියෙනවා කෑදරකමක් ඒ වට කරගෙන ඉන්නකොට අයියා වෙන්න පුළුවන්කම නිසා. නමුත් කවදා හෝ යල විඥාව තේරුම් ගත්තොත් එන එක නම් වළක්වන්න බෑ. Taman ඒ සඳහා නිත්‍ය කාලසටහනක් ගන්න එක තමයි එකම ක්‍රමය බුදුහාමුදුරු කියලා තියෙන්නේ. උගලන් කියන්නේ ඕගොල්ලෝ වෙනියම් පැය 23ක් දෙන්න. මෙන්න මේ පැයේ මෙච්චර මහන්සි වෙන මට උඹලට කන්න බොන්න හම්බ කරන්න කතන මට මේ පැයක් ගන්න එක අසාධාරණ කියලා. අනිවාර්යයෙන් මේගොල්ලෝ කියනවා අසාධාරණයි කියලා. මේගොල්ලෝ කියනවා පැය භාගෙන් බැරිද කියලා. විනාඩි 15න් බැරිද? විනාඩි 15 එන්නේ ඉස්සලා පොලිම හැදෙන්නේ. ඉවර වෙනකොට මනසට ගන්නවා. හරි විනාඩි 15 කරගෙන එන්නේ එළියට. දැන් ඉතින් අද බං වෛරෝ බරබාලි. අනිදාට තියෙනවා යමපල්ලෝ කියලා වෙනම જાතියක් ලෝකේ නෑ. යමෙකුට ප්‍රිය කරාන හොඳ තමයි යමපල්ලා වෙන්නේ. එනිසා ඒගොල්ලන්ගෙන් තප්පරයකටවත් වෙන් වෙන්න බැරි නම් මේ ඉල්ලගෙන බැඳ ගන්න බැඳිලා ඒ බන්ධනේ බුදුහාමර කියනවා ඕ හරිකන් සීතලන් දුප්පමුංච. ඒක හරීම සූක්ෂමයි දුරු කරන්න අමාරුයි. තාමත්ම කොහොල්ල ගතියක් තියෙනවා. අපි මෙතෙක්කල් මේකට කියේ ජනප්‍රියතාවය. අපි මේකල් මෙතෙක්කල් කියේ ආභ සත්කාර සම්මාන සිලෝක කියලා. දැන් තේරෙනවා අවිවේකී බව කියලා. උදේකලාවක් නැතිකම. අපිරිසුදු ගතිය. සංකර ගතිය, කෙලසිච්ච ගතිය කියලා. ඉතින් අපි සංසාරේ කොච්චර කණුන්ගේ කෙලේ අනුන්ගේ විවේකයට බාධා කරලා ඇද්ද? අපි කොච්චර කණුන්ට විවේකව ඉන්නකොට ගිහිල්ලා නිදාගෙන ඉඳද්දිත් කතා කරලා ඇද්ද? ඒක ආපහු එන වෙලාව තමයි අපි විවේක ඉල්ලනකොට අපි මේ ප්‍රියම කෙනා ඊ타මත්ම ගෞරවයෙන් ඇවිල්ලා හිටගෙන ඉන්න කොටයි ඉඳගෙන ඉන්න කොටයි නිදාගෙන ඉන්න කොටයි විදින කොටයි මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද බොහෝමත්ම ඩිප්ලොමැටිකලි ඇවිල්ලා වල අර අර චිත්තක්ෂණේ ගන්න. එයා අරගෙන ඉවරනකොට ඊගාවද කෑනවා. ඊගායනට අනිත් එක්ක නයනවා. ඇවිල්ල එක එක එක එක තුඩු තුඩු කඩාන කනකොට පැය 20ක කොහෙන් ගියාද හොයන්න බෑ. අපි ඉතින් මේක 100ට 100ක්ම හම්බෙන මරණයට පස්සේ. ඔය එක එක්කත් එන්නේ විජහාට ගිහිල්ලා මම බිනි වලක දාලා අඩි 4ක් විතර වල් ලකිනවා නේ නොද්දකින් ආයෙ නම් එන්න බා මල පෙරේතෙක් වෙනවා කියන්නේ. නැත්තම් පුච්චන. නැත්තම් වතුරට දානවා මොකද විශ්වාස නැහැ මේකට පණ આવොත් එහෙම මල හොන්තුවයි දැන්. ඊට පස්සේ කුප්පි එක දාලා වහලා මහා සාගරේ ගිහිල්ලා දානවා කුණගක්වත් නැහැ. එතන ගිහිල්ලා භාවනා කරගන්න බෑ කියලා තමයි බුදුහාමර කියන්නේ. එතෙන් යනකොට පශ්චාත්තාප වෙලා. ඒ නිසා භාවනා ඉන්නකොටම මරුණා වාගේ, ඇස් ඇත්තේ අන්ධෙක් වාගේ, කන් ඇත්තේ බීරෙක් වාගේ, කොන්දපණ තිබුණට කොන්දපණ නැති කෙනෙක් වගේ, නැත්නම් මලමිණියක් වගේ ඉඳලා බේරියන් මේ කිට්ටුවන්ට ගියේ. ඒකට ඒගොල්ලෝ දෝෂයක් කරනවා මහා නෝන්ජලයක් හරහරිනවා වගකීම් ආවට මොකද වගකීම් බලන්නේ බීරියලේට වේනා ගායනා කරා වගේ මොනවත් කිව්වට අහන්නේ කියලා කනට යවුලෙන් අරිනවා මොකද ඒ ඒ උනත් හිතා ගන්න තියෙනවා නේ බැන ලැබේරුව ඇති ගැහුවේ නෑනෝ. මට මගේ විවිකේ තියෙනවනේ කියලා. අන්නේ විවිකේ සදා ගන්න තියෙන එකයි තියෙන්නේ. බුදුන්සේ සඳහන් කරලා තියෙන සතත අභ්‍යාසය. නිති කාලසටහනකට බයි. ඒකල කියන්නේ මෙන්න මගේ කාලසටහන. ඔයගොල්ලෝ මේ මේ වෙලාවල ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන්. ඒව නැතුණත් මම බලන්න හැබැයි මට කරලා. අපේ කුටි පොතේ ලියලා තියෙනවා. ඔයගොල්ලෝ ඕනේ බඩුවක් ඉල්ලන දා බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දායන් තොරව හදිසි බඩුවක් කිල්ලුවට කමන්නේ හැබැයි කපඩා බාර ස්වාමීන් වහන්සේ කරදරයක් බව සලකන්න. එච්චරයි. ඕන කෙනෙකුට ගිහිල්ලා ගන්න පුළුවන්. ගත්තට මොකද ඒ ස්වාමීන් වහන්සේ කරන කරදරය. ඉතින් ඒ වගේ අපි එකිනෙකාට පිහිටන්නේ නැතුව, එකිනෙකාට සමගියන්නේ නැතුව, එකිනෙකා පිළිබඳව අනුන්ගේ විවිධකට බාධා නොකරන්නේ නැතුව, කරන්නේ නැතුව ඉන්න තරමට හැදියාවක් නැත්නම් අපිට කවදාකවත් ලබාගත විවේකෙ ගෙන්නේ නැහැ. කැඩෙන්නෙම කිට්ටුවන් දෙන්නේ. කැඩෙන්නෙම දන්න කියනවා. ඒ නිසා මේ ගමනට තියෙන ප්‍රධාන බාධාව තමයි නිකමට හිතනද මේ භාවනා මධ්‍යස්ථානට එක gederekin දෙන්නේ කාවු. එක ගමකින් දෙන්නේ කාවු කතාව. දැන් පිටරට භාවනා මධ්‍යස්ථානට ගියාම එක රටකින් දෙන්නේ කාවු කතාව. කලාතුකින් තමයි එක ගමකින් ආවොත් අම්මේ ඇලි ගලි වාසේ මෙතෙන් ගියාට පස්සේ පිටරට ගියාට පස්සේ ත්‍රිපුණට රටේ බඳින ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මෙතෙන් ඇවිල්ලා මේ පෛරුපාසනම කරන්න එපා. මෙතෙන් ආවේ කට්ටිය අඳුර ගන්න නෙවෙයි. මෙතෙන් ආවට පස්සේ මේ විවේකයේ බලපන්. මොකද උඹට තියෙන ආසංශ තව කෙනෙකුගේ විවේකේ බාධා වෙන හෙන ගහනවා. සහ ගහනවා. ඒ මාසම මේ හැතැම්ම ගානක් ගෙවාගෙන ඇවිල්ලා තියෙන මේ විවේක ගන්න. අනිත් එක ඇවිල්ලා කොහොමද ඒක වහිනවත් දන්නේ නැහැ ගම්පැත්තටනේ. උන්න පටන් ගන්න. ඉතින් මෙව තමයි අනිත් පැත්ත කරලා ඒ. නිසා කවදා හරි ඒක තමන්ගේ චර්යාවට කිට්ටු කරගෙන ඒක අනුන්ට ආදර්ශයක් කරන විදිහට යනකොට අපි සත්පුරුෂයයි කියනවා. කල්යාණ මිත්‍යයි කියනවා. මේ මනුස්සන්ගේ තියෙන එකම ගතිය කාගවත් හුදකලාට බාධා කරන්නේ නැහැ. මට දෙන්න තියෙන ලොකුම සැලකිල්ල තමයි මගේ හුදකලාව දෙන්න මට. මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ කියලා අර වික්ටරත් නැගේ සින්දුවක් කියන නිසා කර්මාකල ඕගොල්ලන්ගේ වැඩක් කරගන්න. බැරිම නම් ඇවිල්ලා කියන්න මම සලකන්නම්. මට ඕගොල්ලෝ කරන තියෙන ලොකුම ලාභේ. ලොකුම සත්කාරේ. එතන ලොකුම සැලකිල්ල තමයි මට මගේ විවේකෙට ඉඩ දෙන්න කියලා. බුදු දනස එච්චරයි ඉල්ලුවේ මට ආයස වේවා. යසස කියලා කියන්නේ මිනිස්සු වට කරගෙන ඉන්න එකනේ. මට ආයස වේවා. මේ බුදු වෙලා දසපාරමිතා පුරලා සියලු සතරයි සත්‍ය අවබෝධ කරගෙන ප්‍රාර්ථනා කරනවා මට ආයස වේවා. මොකද ඒ තරම්ම මේ මිනිස්යාගේ මේ සමාජශීලී ගතිය, මිනිස්යාගේ තියෙන මිනිස්යාගේ සමාජශීලී සතේ ඒ සමාජශීලීත්වය මිනිස්යා මේ බන්ධන ඇති කරන්න අනුන්ට කරදර කරන්න යොදාගෙන තියෙනවා. ඉතින් අපේ දරුවෝ අපි ඉක්මනට සමාජශීලී කරන්නයි මේ හදන්නේ. බය නැතුව කියලා ඕන දෙනෙක් කතාවක් කරන්න ඕන කෙනෙක් අතර දීලා කතා කරන්න අනුගේ මානසිකත්වයට බලපාන පුරුදු කරලා පස්සේ උන් ওই දෙමාපියන්ට වෛර කරන්නේ ඒකමයි කියලා මට හිතෙනවා. උන්ගේ තියෙන පුංචි ලස්සන ජීවිතේ නැති කරලා මුන්ට මේ අමුතු සූට් අඳවගෙන පහේ පන්ති ශිෂ්‍යත්වයේ කියලා මල කාර්යයක් කරනවා. ඊට පස්සේ 10 විභාගය කියලා තව එකක් කරනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යන්න ටියුෂන් දෙනවා. මේ හැම එකකින්ම අර ළමා සුන්දරත්වය නැතුණාට පස්සේ යුන්ට එකම තේයි කියන්නේ දෙමව්පියන් සහ ගුරුතුමන්ට වෛර කරන එක විතරයි. ඉතින් ඊට පස්සේ ඒක බන්ධනයක් නෙවෙයි මාරාන්තික දෙයක්. ඒ නිසා මේ සෑම දෙයක් කෙරෙහිම මේට වැඩි ක්‍රමයකට බලන්න පුළුවන් චිත්තක්ෂණයක් ඕ සතිය පිහිටපු කෙනාට මේ චිත්තක්ෂණයක් සතිය පිහිටීම සඳහා මට කොයි වෙලාවෙද හරි ගියේ ඒක මටත් එකයි අල්ලපු ගෙදරත් එකයි. මම මගේ එක වඩන්න ඕන නම් මම අල්ලපු ගෙදර එක්කනට සතිය වැඩි වීමට අවශ්‍ය කරන මේ පහසුකම් දෙන්න ඕනේ කරදර නොකර ඉන්න ඕනේ. කවුරු හරි හම්බෙන්න ඉස්සලා කල්පනා කරන්න මේ වැඩේ මෙයාට කියන්නේ නැතුව අඬන්නේ නැතුව මට සම්පාදනය කරන්න බැරිද? නැත්නම් ওই தත්ත්වයටදී මට දරන්න බැරිද? කිසිම කෙනෙක් ආත්ම ගෞරවය තියෙන කෙනෙක් එහෙම තියෙද්දි තව කෙනෙක් ගාට යන්නේ නැහැ කියලා සංස්කෘත ශ්ලෝකයක්. යන්නේ බැරිම තැන. නිසා මේ මිනිහට ඉක්මනට සලකලා ඉන්න අඬන බබා නතර කරන්න. හැබැයි කවදාකවත් ඉල්ලන්න එපා කාගෙ. බැරිම. ඉල්ලීම කියන්නේ ඇඬිලා. අපි හිඟා කාලේ තමයි ජීවත් වෙන්නේ. කවුරු හරි සම්බලා දෙන බතක් කාලා ජීවත් වෙනවා. එන්නේ ඒ ගතිය තියෙන්න ඕනේ භවනා කරනකොටත් කිසිම ප්‍රාර්ථනාවක් කරන්න එපා. මට නිවන් ලැබේවා, ධ්‍යාන ලැබේවා, මට කහපාට පෙනේවා, නිල්පා. ඒ හැම ඉල්ලීමක්ම ඇඬිලා. එනේ එක බාර ගන්න. ආනපාන පේනවා. ආනපාන බාර ගන්න පිම්බීම් පැහැකිලුම් පේනවා. ඒක බාර ගන්න ශබ්ද ඇහෙනවා නම් ඒක බාර ගන්න හිත කරදර වෙලා තියෙනවා ඒක බාර ගන්න. ඒකම තමයි සමාජ ධර්ම. ආචාර ධර්මෙත් එච්චරයි. ඉතින් මේ දෙක අතර එක ජීවිතයක් ඇතුලේ පෙළගැස්මක් ආපු ගමන් ඒ පුද්ගලගේ බාහිරය ආකල්ප, අභ්‍යන්තර ආකල්ප, කෙලෙස්වල තියෙන ආකල්ප, රටවැසියාගේ තියෙන ආකල්ප වල ලොකු වෙනසක් සිදු වෙනවා. ඒ ඒ වෙනස වෙන්නේ නැතුව මේ නිවන කියන එකට එන්නේ. නිවන මේ නිකන් කාමරයක ඉඳගෙන කුෂන් එකක් උඩ ඉඳගෙන ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකෙන් අරගෙන ඒක සමාජයට දාලා හිතේ කෙලෙස් එක ගලපලා ඒ අනුව අවුරුදු ගණන් මේක ලැබෙන වැලක් වාගේ පොහොර දම දම දම දම වැල යන හැටියට මැස ගහගෙන ගියොත් කොයි කාලෙත් මේක කරතයි. ඉතින් සාපේ වගේ දෙනකර පිරිච්ච පෙළඹිච්ච පිරිසකට මේක කිව්වොත් ලේසි. එහෙම නැතුව මේ අඹාගෙන පිටිපස්සේ ගිහිල්ලා මේ දරුවෝ වැඩ වැඩි කරන්න ධන දාහනි වැඩි කරන පිරිසකට මේ කිව්වනම් ඒ මිනිස්සු උගාකරට වරදොලා තේරුම් ගන්න. ඒ නිසා මේ වගේ දේවල් ප්‍රසිද්ධිය කියන්නේ නැති නිසා මේ මුළු සූත්‍රෙම කවදාකවත් බණකට ගන්න නෑ කවුරුත්. මොකද හේතුව මේක කියලා තියෙනවා මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා අපි බුදු වෙන්න ඉන්න කට්ටියන අපේ සෝවා රහත් වෙන්න ඉන්න කට්ටිය නිසා පසේ බුදුරජාණන් වහන්සේලා ඕනේ අපට අපි මේ බජව්වක් දාගෙන කණ්‍යා කෙරේ යලීගෙන කුල්‍යා කෙරේ යලීගෙන මේ gedara ඉඳලා නිවන් දකින්න ක්‍රමයක් හොයාගන්න බැරිද කියන එක තමයි තියෙන ලොකුම රිසර්ච් එක. gedara අතහරින්න නම් බෑ නිවන් දැක්කා. ඉගෙන තම්බිගෙන කන්ද ගෙන්න ගන්න හදනවා Taman ගාවට තම්බි යනවා වෙනකොට කන්දලාවට. ඉතින් මෙව්වට ෂට ප්‍රඥා කියලා කියන්නේ. <clears throat> බුදුජානසික කරලා පෙන්නලා තියෙනවා මේ බ්‍රහ්මදත්ත රජු කරලා පෙන්නලා තියෙනවා රජස්වී අතහැරලා මේ ගිහිල්ලා කතා කරන්නේ. ඒ නිසා අපි එච්චරම රජ වෙලා නැහැ නේ. ඒ නිසා මේ ඇති වෙලා තියෙන උදේකලා වැඩි වෙන බන්ධන අඩු කරන වස්තුකාම් පිළිබඳ සම්බන්ධතාවය සහ ක්ලේශකාම සම්බන්ධතාවය ඇති කරොත් පමණ රූප ධර්මයකට හිත තියන්න පුළුවන්. ඒ වෙනතක කද්දාක රූප ධර්මයකට හිත තියන්න බෑ. අපි වස්තුකාම ක්ලේශකාම දෙකට පහදිනවා. රූප ධර්මයකට හිත තිබ්බට පස්සේ තමයි ඒ යෝගාචර සාර්ථකත්වය හරහා රූපේ නිකන් හුදු සංඥාවක් වාටපත් කරගෙන රූප සංඥා මට්ටමට ආවට පස්සේ තමයි යෝගාචරයට භාවනාව පටන් ගත්ත නැත්නම් විපස්සනාව පටන් ගත්තයි කියලා තියෙනවා. ඉතින් සමහරෙකුට ඒක දැනට අල්ලලා තියෙනවා. සමහරු ඒකට එළඹිලා පෙළඹිලා වාසය කරනවා. තව සමහරු ඒක පිළිබඳව දෙකට දෙතාවර වෙලා කටයුතු කරනවා. කාටත් අඩු ගන්න මේක සුතමේ ඥානයක් පාඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනා මෙතන නැත කරනවා. ආශිර්වාද දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට දේශනාව සමාප්ත කරන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධව කාට හරි කියන්න කරන්න යමක් තියෙනවා අපි පොඩි වෙලාවක් ගන්නවා මත ප්‍රකාශ කරන්න හෝ අපහැදිලි තැනක් තියෙනවා සුද්ධ කරගන්න එහෙම නැත්නම් අපි ඊතාවතාචාදී කාථා සජ්ජායනා කරලා සතිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා හොඳයි එහෙනම් අපි ඉස්සාවට ආදී කතා සාකච්ඡා කිරීමේ මේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරනවා. එත්තාවතාජම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය එත්තාවතාජම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය එත්තාවතාජම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ සත්තා විනෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ආකාසත්තා චුම්මත්තා ඊවානාවරිතිකා පුඤ්ඤන්තං නමෝදිතා චිරාමරණං සාසන ආකාසත්තා චුම්මත්තා ඊවානාවරිතිකා පුඤ්ඤන්තං නමෝදිතා චිරාමරණං දේශනා ආකාශත්තානි බුම්මත්තා දීවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ඉදං ගෝ ඥාතිරං හෝතු සුඛිතා මුනිරාජෝ ඉදං ඥාතිරං හෝතු සුඛිතා මුනිරාජෝ ඉදං ගෝ ඥාතිරං හෝතු සුඛිතා මුනිරාජෝ විඤ්ඤා කුඤ්ඤං වේදේ මාමේ කාල සමාගමෝ සසෝ සමාගමෝ හෝතු යාවිපාත්පත්තිය විඤ්ඤා කුඤ්ඤං වේදේ මාමේ කාල සමාගමෝ සකං සමාගමෝ හෝතු යාවිපාත්පත්තිය විඤ්ඤා කුඤ්ඤං වේදේ මාමේ කාල සමාගමෝ සකං සමාගමෝ හෝතු යාවිපාත්පත්තිය සාදු සාදු